ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් tempත් වෙමු ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තතා තතා ආවුසෝ භික්ඛු විහාරං කප්පේති තතා යතා යතස්ස විහාරං කප්පයතෝ කාලකිරියා අනනුතප්පා හෝති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ ශාන්පාණ පින්වත්නි සර්වචන් වහන්සේ මේ අනුතප්ප සූත්‍රයේදී මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ අනුතප්ප සූත්‍රයේදී යම් යම් ආකාරයකට අපි ජීවිත රටාව එහෙම නැත්නම් සම්මා ආජීවය පැවැත්වනවා පැවැත්වුවොත් ඒ ඒ ආකාරano ජීවන ජීවිත රටාව ජීවන යෞකා නෞකාව පදවන කෙනාට මරණ මොහොතදී තැවෙන්න සිද්ධ වෙනවා කියලා කියනවා එතන කාරණා හයක් සඳහන් වෙන නිසා මේක අංගුත්තර නිකායේ චක්කනිපාතේ තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ මේ අනුතප්ප සූත්‍රයේ. ඒකේ කාරණා හය දේශනා කරලා සූත්‍රේ පසු භාගයේදී හරියට භාගයක් කියාට පස්සේ මතක් කරනවා තථා තථා විහාරං කප්පේති යථා යථාස විහාරං කප්පයතෝ කාලකිරියා අනනුතප්පා හෝති කියලා. මෙන්න මේ මේ විදිහක් තියෙනවා ඒ ඒ විදිහට ජීවිතය ගත කෙරුවොත් මරණ වේලාවේදී තැවෙන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් අර දෙක කණ්ණාඩියක පිළිබිබුවා වගේ. මේකෙම පිළිබිබුවක් තමයි හොඳ පැත්ත වෙන්නන්නේ. ඉස්සෙල්ලා අපි අර ඒකේ නරක පැත්ත ආදීනාව පැත්ත වෙන්නන්නේ මේ සූත්‍රයේ තියෙන කැපිපේන භාවය වැඩි කිරීම සඳහා. අවබෝධ කරගැනීමේ පහසුව සඳහා. ඉතින් ඒ අනුව මේ දෙකම මේ කාරණා හය සම්බන්ධ මේ දෙකම අපිට තේරුම් ගන්න පුළුවන් අපි මේ ජීවිතේ අවුරුදු 10ක් 15ක් 20ක් ඉඳලා තියෙන කට්ටියනේ. ඉතින් යනවා අපිට හිතා ගන්න පුළුවන් අපි මේ යන ගමන මරණ මොහොතට තැවෙන්න වෙන ගමනක්ද අපි යන්නේ. එහෙනම් තැවෙන්න වෙන්නේ නැති තැවෙන ගමන දැනගෙන ඒක මගහරවාගෙන නොතැවෙන ගමනක්ද යන්නේ කියලා දැනගන්න කාරණා හයක්. ඉතින් අපි ඊයේ මේකේ අයෙන් පළවෙනි එක දවසේ මාතෘකාව විදිහට ගත්තා ඉදාවසෝ බික්කු කම්මාරාමෝ හෝති කම්maraතෝ කම්මාරාමත අනුයුක්තෝ එවත්නි යම්කිසි භික්ෂුවක් එනත යම්කිසි භාවනා කරන කෙනෙක් යෝගාවචරෙක් සංසාර බය දන්නා වූ කෙනෙක් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙක් කර්මාන්ත කරන්ද වර්ක්හොලික් කියලා කියන්නේ වැඩටම ආසයි ඒ වගේම කම්මරතෝ හරි ආසයි ඒවා ඊට කැමැත්තකුත් තියෙනවා. කමරාමතං අනුයුක්තෝ. එහෙම කරන තැන් වලට යනවා කරනවා වැඩ ගොඩක් කරේ දාගන්න જાති තමයි මරණය තැවෙන්න හේතුව. ඉතින් අපි දන්නවා මේ අවුරුදු 200 ඇතුළත තුළ කර්මාන්ත ජීවුණත් එක්ක විද්‍යානුකූල ජීවුණත් එක්ක අපි මේ එන પરම්පරාව වෙනකොට අපි પરම්පරාව වෙනකොට මිනිස් මානව වර්ගයාම මේ විදිහට පුදුමාකාර ඉන්ඩස්ට්‍රීස් වෙන්න එහෙම නැත්නම් ප්‍රොඩක්ටිව් වෙන්න නැත්නම් ක්‍රියේටිව් වෙන්න එහෙම නැත්නම් මේ කම්මාරාමතාවය ඇති කරගෙන යන්න ගිහිල්ලා පුදුම විදිහට ඒක තේමාව බවට පත් කරා. ඒක ප්‍රොටෙස්ටඩ් බුද්දිසම් කියලා තමයි කියන්නේ. ප්‍රොටෙස්ටන්තවාදී කියලා කියන්නේ ඒක ඒ කතෝලික ආගමේ තිබිච්ච ආගමික අගයන් ආඩම්බරයන් ප්‍රොටෙස්ටන්ස් කියලා. ඒ කියන්නේ ඒකට විප්ලවවාදී විදියට ඉදිරිපත් කරා. ඉදිරිපත් කරලා ඒ ප්‍රොටෙස්ටන්තවාදය අනුගමනය කරපු රජයන් ආර්ථිකයන් විශාල දියුණුවකට වුණා. මොකද ඒගොල්ලන්ට විශාල ಜಾති මාමකත්වයක් දුන්නා. අපි නිෂ්පාදනය කරන්න බඩු හොඳ තත්වයක තියෙන්න ඕනේ. ඕනේ තරම් හදන්න පුළුවන් වෙන්න ඕනේ කියලා ඒ ප්‍රොටෙස්ටන්තවාදී නිසා දියුණු වෙච්ච රටවල් පිළිබඳව ඒ මාක්ස් වේබ කියන එකනා පෙන්ලා දීලා තියෙනවා ඒකට ආගමික වටිනාකම් වලට මොකද වෙන්නේ කියලා. ඒකට මිනිස්සු ආර්ථික දියුණුව එහෙම නැත්නම් මේ භෞතික දියුණුව වැඩි කරගෙන ගාක් ක්‍රියාවත් වෙලා ලෝකේ පළවෙනි රාජ්‍යයන් බවට පත් වෙනවා. හරි ඉක්මනට ආර්ථික දියුණුවක් ලබනවා. ඒකට අපි කියන්නේ ලෞකික දියුණුව කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරේ ලෝක වඩඩකෝ කියලා. මේ ලෝකය හදන්න. ලෝකේ පොළොව මට්ටම් කරන්න. තට්ටු තට්ටු කොට නැගිලි හදන්න. මෙතෙන් ලතෙන්ද කෙලින්ම යන්න පුළුවන් හයිවේස් හදා ගන්න. ඈත රටකින් අයට කතා කරන්න පුළුවන් විදිහට ටෙලිෆෝන් හදන්න. හදලා ඒ අනවශ්‍ය වියදම් අඩු කරගෙන යන්න ගියා පුතුම හීනකින් ඒකට ගියේ. මම පුදුම විදියට මානවයට ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි එනකොට මේ වැරද්දට කරන දෙයක් නෑ අපි ඉපදුනේ මේ ලෝකෙට තමයි. ඉතින් එහෙම ගිහිලා දැන් මොකද වෙලා තියෙන්නේ? වැඩිම සීදීනස ගැනීමක් වෙලා තියෙනවා. වැඩිම පරිසර දූෂණයක් වෙලා තියෙනවා. වැඩිම පෘථිවි තලයේ රත් වීමක් වෙලා තියෙනවා. කොච්චරද කියනවා නම් ඒක කොහොමඩක්වත් නතර කරන්න බෑ මොකද මේ ජීවුණු රටවල්නේ ප්‍රතිපත්ති හදන්නේ. ජීවුණු රටවල්නේ අපිට ආධාර දෙන්නේ. ජීවුණු රටවල්නේ අපිට ආදර්ශ පිටවල තියෙන්නේ. ඉතින් ඒවට කොහොමද කරන්න නතර කරන්න බෑ. ඔය කාබන් ට්‍රේඩ් එකට කොහොමනක්වත් ඇමරිකාව සයින් කරන්නේ නැහැ. අපිටත් කියනවා මානවයික වාසන රකින්න කියලා. ඒ රට විතර පාහර වැඩ කරන්නේ නැහැ කවුරුවක්වත්. ඒකල අපේ මානවයික වාසන වලට නඩු දානවා. නඩු දාලා අපිට ආර්ථික සම්බාධක පනවනවා. ඉතින් මේ தත්ත්වයටදී ඒ ප්‍රතිස්තන්ත වාදේ නිසා මේ ඇතිවෙච්ච ඒ ආර්ථික දියුණුව අගය කරන මිනිස්සු ගැන අපේ ආර්.එල්. සෙනවිරත්න කියන මහත්තයා පොතක් ලියලා තියෙනවා. දැන් නම් ඒ පොත ලියලා සෑහෙන කාලයක්. කිංග්ස් වර්ක් කියලා. රජ වැඩ. ඉතින් ඒ අනුව අපි කොච්චරක් මේක කරගෙන යනවද කරන්න කරන්න අපි පිරිනව. කරන්න කරන්න පිරිනව. අපි ඉන්නේ හරි ලස්සන හැරවුම් ලක්ෂක. ඉතින් ඒකට හේතුව මේ ලෝක වඩක කියන එක තමයි අපි ඉස්සරහින් තිබ්බේ. එතකොට වෙන හානිය තමයි ඒක යට තියෙන hidden agenda එක. එහෙම නැත්නම් hidden curriculum එක තමයි biology දෙක නැති කරන්නේ. ගමයි පන්සලේ සම්බන්ධය නැති කරන්න ඕන. අම්මට තාත්තට වඳින එක නැති කරන්න ඕන. දැනුම තියෙනවා නම් ඌට වඳින්න ඕන. ඌට දේසුසුකම් දෙන්න ඕන. ඒක මොන පාරේ කුණක් කමන්නේ. අද ලෝකේ ප්‍රසිද්ධ වෙන බෙස්ට් සෙලර් පොත් ටික අරගෙන බලනකොට අමුපාහරය. ලියනවා ලියමනක් පුදුම හිතන විදියට. ඉතින් ඒ පොත් කර්මාන්තය. ටෙලිවිෂන්, පත්තර, ජනමාධ්‍ය ඒකයි දැන් මේ බයලජ්‍ය දෙක කොච්චර නැති කරලා තියෙනවද කියනවනම් දැන් අපි ඌරොයි අතර අපි කරපොත්තොයි අතර අපි තිරිසනුන් අතර අපි රිලව් අතර සම්බන්ධයේ වෙනසක් නැති ධර්මයට ගිහිල්ලා තියෙනවා. අපි මේවා කියන්නේ ටිකක් ලැජ්ජයි. ඒත් භාවනා කරන්න ගියාම වඳුරු මනස කියන එක අපිට තේරෙනවනේ. සැප දුන්නත් වාඩි වෙලා හිටපන් කියලා විවේකයක් දුන්නත් හිතේ ඉන්න කැමති නෑ. හිත දුවනවා. ඉතින් මේ කාර්මික විප්ලවය නිසා නෙවෙයි මේ හිත දුවන්නේ. ওই විප්ලවයට ඉස්සරත් ඔය හිත ඔහම තමයි. නමුත් මේ පණිරලිල උන්ට එහෙමම බඳින එක. බුදුරජාණන්සේ නිසා කියනවා ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ. යම් කිසි කෙනෙක් මේ ලෝක වර්ධනය ගියොත් එයා වැඩියෙන්ම වඩන්නේ සුසාන භූමිය. ගොඩාක් දරුවෝ බිහි කරලා අකාලේ මැරිලා ගිහිල්ලා අන්තිමට සෝහොන් කොත් ටිකක් තමයි හැදෙන්නේ. ඒතර බුදුරජාණන්සේගේ අර Brahmacharya ශික්ෂාපදයට විරුද්ධව යනවා. අද වැලන්ටයින් ඩේ දානවා. පෙම්වතුන්ගේ දිනයක්. ඕන් තැපෑලෙන් වගේ ළමයි හම්බ වෙනවා. ඕන් ඊට පස්සේ මේ මේ මොනවාද මේ ඩික්කසාද නඩු. හොයන්න බෑ. ඉතින් අපේ දරුවන්ටත් ඕක වෙනවා දරුවන් දරුවන්ටත් ඕක වෙනවා මම ඊ කියෝ වගේ. ඉතින් මේ කම්මාරාමතාවය කියන එකට විරුද්ධව අද කතා කරන්න බැරි තරමට ඒ Fortune companies 500 Fortune companies ලංකාවේ තියෙන ලෝකෙ තියෙන ප්‍රසිද්ධම දක්ෂම ආදායම උපන කම්පැනි දැකලා තියෙනවා. ඒ වගේ වැඩ කරන මිනිස්සු පුදුම ආතතියක ඉන්නේ. occupational pressure. occupational tension tension. පුදුම තෝගේ සයිකියාට්‍රිස්ලා දාලා ඉන්නවා. ඒ වුණත් මුන් හිර කරගෙන වැඩ ගන්නවා. උන්ට දෙනවා ස්ට්‍රෙස් ලීව් කියලා જાතියක්. මෙච්චර කාලයක් වැඩ කළා ස්ට්‍රෙස් එක ආවොත් ආණ්ඩුව ගානෙම නිවාඩු දෙනවා. නැත්තම් මුන්ට ඔළුව පෙළ මැරෙනවානේ. පිස්සු ඇදිලා. ඒත් බැයි ඉවරනට පස්සේ වැඩ කරන්න. ඉතින් ඒක නිසා වර්ධනයේ ගිහලා දැන් බිලියන 8ක් විතර ජනතාවනේ ඉන්නවා. මේගොල්ලෝ දන්නවා මේක බිලියන 6ට බස්සන්න ඕනේ නැත්තම් මේක ගෙනියන්න බෑ මේ ලෝකේ ඇද වෙනවා. ඉතින් ඒ නිසා එක එක කෝලම් දානවා, චිකන් ගුන්යා දානවා, ඇන්ත්‍රැක්ස් දානවා, කොවිඩ් දානවා. තව තියෙනවා ලයිස්ට් වෙන්න තියෙනවා තව. හැබැයි ඒ තරම් මැරෙන්නේ අප්සෙට් එක. ඕගොල්ලන්ට මතකද දන්නේ නැහැ කොවිඩ් පටන් ගත්ත කාලේ ඒ මේ බටේ රටවල් වල මිනි පුච්චන්න තැනක් නැතුව කාපාක්ෂ වල තමයි මිනි පිච්චුවේ. ඒ තරම් මැරෙන්න පටන් ගත්ත බොරු. අපිත් පෙන දාලා මැරෙන්න පටන් ගත්තා. බොරු. දැන් ওই කොවිඩ් ඇතුළේ මැරෙන සමීපේන දන්නේ නැහැ. එම්බ්‍රිසාවක කොවිඩ් අතර වෙනසකුත් නැහැ. කොවිඩ් කියලා විශේෂ කිසිම රෝග ලක්ෂණයක් නැහැ. තියෙන නිකන් සෙමේනවා, කහිනවා. ඕ එම්බිරිසාව කියලා අපි කියන්නේ. මේ හදිච්ච ගැට්ටේ පෞල් පිටි මට ලිවන්නේ සංස අපිටත් ඇතුණා. අපිත් සනීප වුණා. වෙනසක් නැහැ. මම කිව්වේ උඹලා සත්‍යමත් නිසා වෙන්නේ නැති කමක් නැහැ. කොවිඩ් කියන්නේ භයානක දෙයක් කියලා මටත් පිටරට යන්න තහනම් කරලා තිබුණා. ඒ ඉන්ජෙක්ෂන් හතර ගහන්න නැතුව. ඒ හරි බලපෑමක් ආවමට. මාත් ඉන්ජෙක්ෂන් දෙකක් ගැව්වා. ඉන්ජෙක්ෂන් ගහපු කට්ටියත් ඒකෙන් මැරලා ගියා. ලංකාවේ ඉන්න වැදගත් ස්වාමීන් වහන්සේලා හතර පහ දෙනෙක් මැරලා ගියා. මැරෙන්නේ නැහැ නේ අපවත් වෙනවනේ. කොවිඩ් ඉන්ජෙක්ෂන් ගහලා. ඇඟ එහෙම ඉදිමෙන්න පටන් ගත්තා. කතා කිරීමේ ශක්තිය නැතු ගියා. හන්දියක් හන්දියක් ගානේ ප්‍රමේහ රෝගේ එන්න පටන් ගත්තා. මම දෙවෙනි ඉන්ජෙක්ෂන් දෙක ගැව්වේ නැහැ. සාතිකයක් ගත්තා. ගිය පාර මම මෙල්බන් ඉඳලා යනකොට ඕස්ට්‍රේලියාවේ බෝඩ් ගහලා තියෙනවා අපි කොවිඩ් තිබුණට ගණන් ගන්නෑ මහවර දාන්න ඕනේ නෑ. ඕනේ නම් මොහරයක් කිල්ලෝ දෙන්නම් කියලා. මම ඊට පස්සේ මෙහෙදලා නිව්සීලන්ත යනකොට මට කොවිඩ් හැදිලා. ගණන් ගන්නෑ. මයිත් එක ගිය ආමරණට හැදුනා. යාමරෝ මං ක්ලිනික් එකේ දාලා මම ගියා පන්සලට යනකොට කෝල්ලයක් ආවේ යාමරෝට කොවිඩ් අපි දෙන එක වාහනේ ගියා අනිවාර්යයෙන් චෙක් කරන්න ඕන කියලා මාත් චෙක් කරා මටත් කොවිඩ් ඊට පස්සේ රිට්‍රීට් එක මං කෙරුවේ මේ වගේ කට්ටිය භාවනා කරනවා මං අර අල්ලපු කාමරේ එහා පැත්තේ මං ක්වොරන්ටයින් වෙලා හරි ජොලි ප්‍රශ්න 60 70ක් අහුවත් මට ප්‍රශ්න නැහැ මොකද මං ඉන්නේ කාමරේ පස්සේ කොවිඩ් බලපු දොස්තර මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේගේ තාම සනීප නැති උනට කමන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ගිහලා බණ කියන්නේ. මං කිව්වා බෑ මට කැමති නැහැ. එයා කන්ඩිෂන් කරලා තියෙන්නේ මට වැඩි වෙන නෑ. අපේ නෝනා බනිනවලු මට ඔබ වහන්සේට බොරුවට කොවිඩ් කියලා කියලා නෝනා බලනවලු ඔබ වහන්සේ දැකලා ඇවිල්ලා බණ කියයි කියලා. ඔය ඒක හරිය නෑනේ මං කිව්වා. ජී. එයා නෑ. මං ඒ දවස් ගානේ ඉඳලා මෙන්නම් කියලා. අම්මු බොරුව. ඊට පස්සේ ඉන්දුනීසියා ගිය වෙලාවෙත් මෛත්‍රිකගේ සුදු ආමතුක ෂුවර් එකටම ස්වාමීන් අපිට දෙන්නට කොවිඩ් කාටවත් කියන්න එපා. මට නම් ඔබ වහන්සේට වැඩි තියෙනවා. තන්නේ කර බොරු ගෙනියන්න. මේ ලෝක වැඩක වැඩ කරනකොට මේ වගේ කර්මාන්ත වෙනකොට පුදුමාකාර විවස්ථාල් හදන්න වෙනවා. අද ඒක නෙවෙයි අපි කතා කරන්නේ. කම්මා රාමෝ උදවසේ භස්සා රාමෝ හෝති. කතා කරන්න තියෙන ආසාව. කච කච කියලා කියන්නේ. බෙලිකට මල්ල හොල්ලනවායි කියලා කියන්නේ. මොකක්වත් එපා පාර්ලිමේන්තුව දිහා බලන්නකෝ. මොන්න තරම් කුණු හරබද කියන්නේ කියලා. මොන තරම් අනවශ්‍ය දේවල්ද කියලා ඉතින් පාර්ලිමේන්තුවේ ඉස්කෝල ළමයින්ට බලංග ගැන එක තහනම් කරනවා ඒ කුණුහරුප කියන වෙලාවට. ඒකලම ඇමතිවරුන්ට කියලා තියෙනවා 10න් පස්සේ ළමයි එවන්න 10ට ඉස්සර ළමයි එවන්න එපා මොකද අසභ්‍යයි. හැබැයි ළමයි හොඳ වෙලාවට ඊට වැඩිය කුණුහරුප දන්නවා. ඊට වැඩිය ගොඩක් දන්නවා. අපි යන කාලෙත් අපි දැනගෙන හිටියා ඒක ටිකක් බයක් වගේ ලැජ්ජාවක් තිබුණා කෙලිම කුණුහරුප කියන්නේ දැන් නැහැ. දැන් ඔක්කොම ගිහිල්ලා ඒ තරම්ම දියුණුවයි අද. ඉතින් මේ භස්සාරාමතාවය වැරදින්නේ මනුස්ස කියන සතාට විතරයි. මොකද අනිත් සත්තුන්ට කතා කරන්න බෑනේ. කතා කරන්න පුළුවන් එකම සතා මනුස්සයා. වැඩිම ගාණක් කපා යන්නේ ඒකේ තමයි. කයේ සිදු වෙන්න පුළුවන් අකුසල් තුනක් තියෙනවා. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යජාය. වචනෙන් සිදුන අකුසල් හතරක් තියෙනවා. බොරු කේලා, මිස්වචන, පරුස වචන. එසේ මනසෙමුත් සිදුවෙන ව්‍යාපාද ආදි වශයෙන් තුනක් තියෙනවා. වැඩිම අකුසල් ගානක් තියෙන වචනේ අපි දන්නේ නැහැ අද මේ වෙලාවේ ගෙදර හිටියනම් කොච්චර කතා කරයිද කියලා. අපි දන්නේ නැහැ පැයක් අපි මෙතන භාවනා කරන වෙලාවේ කවුරු ඇවිල්ලා බල්ලා ගියත් මේකේ කවුරුත් කතා කරන්නේ නැහැ. මේ කතා කරනකොට ඒ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ මමත් ඉන්න වෙලාවේ ඇවිල්ලා හිටියා බුරුම අම්මා කෙනෙකුයි සුදු තාත්තා කෙනෙකුයි බැඳලා හම්බෙච්ච කෙල්ලක් සුද්ධියක් ඇවිල්ලා රිට්‍රීට් එකට ඇවිල්ලා හිටියා. ඉතින් සායඩෝ ඒ වෙලාවේ දස අකුසල් ගැන කියලා දුන්නා. ඒ ළමයට තේරෙන භාෂාවේ ඒකල කියනවා මේ සම්පප්පලාප. මේ හිස් වචන කියන එක සතෙක් මරණ තරම් කෙලස් පතයක්. අපාගාමි වෙන වැඩක්. සතෙක් මරනකොට තේරෙනවනේ සතා දුක් විඳිනවා, පීයක් අල්ලා ගන්න ඕනේ, බෙල්ල හිර කර ගන්න ඕනේ, කපන්න ඕනේ කියලා. සම්පප්පලාප කියලා මේ හිස් වචන කතා කියෙදි මේ ඒ තරමටම අපාදායි. හැබැයි ඒක තේරෙන්නේ නැහැ. තොලේ කටේ ගෑවිලා නෙවෙයි කියන්නේ hi good morning hi good evening කියනවා hi happy birthday කියනවා hi සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඉතින් අපි හිතනවා දැන් සාමාන්‍ය තියෙන දේවල් කියලා. ඉතින් ඇමරිකානු ඉස්ලාම ප්‍රොෆෙසර් කෙනෙක් දවසක් සක්පම් කරනකොට මේ වගේ ගොල්ලොක් ගොඩනලක් හදනවා. ඒකට කොන්ක්‍රීට් එක විතරයි දාලා තිබ්බේ. ඇවිදිනකොට මේ මේ මහත්තයා ගිහිල්ලා ස්වාමීන්ට good morning කියලා. සයිඩ් කරගෙන බැන ගිහිල්ලා. පහු වෙන කමටහන් සුද්ධ කරන්න ඇහුවලු උඹ මේ good morning කියන වෙලාවයි සතිය තිබ්බද කොහෙද සතිය තිබ්බේ කියලා. අර මනුස්සයා හීනකින්වත් හිතුවේ නෑ මේ ඉංග්‍රීසි පිළිබඳ මහාචාර්යවරයෙක් දන්නේ නැහැ. ඉතින් උඹ හැතැම්ම 12500ක් ගත කරගෙන ආවේ ඔය කුණු හරපෙටද කියලා ඇහුවලු. ඔබ කරබන ඔබේ සතිය වැඩපන්. හරියට මෙයාට මේ ග්‍රීටින්ග්ස් දීගෙන කතා කරනවා. ඒක නෑ පේන්නේ නිකන් මහා පසුගාමි එහෙම නැත්නම් සමාජශීලී නෙවෙන දෙයක් විදියට. ඉතින් ඒ පස්සාරාමතාවේ නිසා අන්තිමට මේ මිනිස්යාට වෙන දේ එයාට වෙලාවක් එනවා කතා කරගන්න බැරි වෙන වෙලාවක්. ඒක එනවා සාමාන්‍ය ඔය ස්ට්‍රෝක් එකක් අපේ ආවෙත් එනවා. heart attack එනකොටත් එනවා. ඒතර යාට තේරෙනවා මිනිස්සු කරන දේ මෙයාට කියාගන්න බෑ. ඉතින් එතකොට මේ මනුස්සයා මැරෙන්නේ ඉස්සෙල්ලා මැරෙනවා මේකේ. එමේ මිනිස්සු කරන්නේ අනිවාර්යයෙන්ම නොකල යුත්තක් ඒ වෙලාවේ. ඒ ලෙඩට අවශ්‍ය කරන්නේ විවේකී. එළලට අවශ්‍ය කරන ඔක්සිජන් මේ කට්ටිය වටය කරන ගන්න ලේඩ ගාවින්න කියලා. ඉතින් අර මනස හුස්ම ගත්තත් ඔක්සිජන් නැහැ. කරගන්න දෙයක් නැහැ. දඬු කොට ලිය කොටයක් වගේ බාටපත් වෙනවා. ඉතින් ජිල් බෝල් ටේලර් කියන මනුස්සයා එයාට ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා එයාත් සර්ජන් කෙනෙක්. එයා ලියලා තියෙන අන්තිමට මේ වගේ ලෙඩෙකුට ඕන කරන්නේ මේ දේවල්. නමුත් ස්පිරිතාලෙන් කෙරෙන්නේ නම් කිසිම තේරුමක් නැති දේවල් කියලා. ඒකල ලියලා තියෙනවා මං වගේ මට තේරුණා ඒ වෙලාවේ මට අවුරුදු ගාණක් මට කතා කරගන්න බැරුව මං හිටියා. හැබැයි එන ජොලියක් තියෙනවා. මට කතා කරන්න බෑ බ්‍රේන් එකේ වම් පැත්ත ගිහිල්ලා. පස්සේ අවුරුදු 8කට පස්සේ මම ආයේ කතා කරන්න පුළුවන් තැනකට ආවා. අර අවුරුදු 8ටම මට ආතතියක්වත් අසහනයක්වත් තිබුණේ නැහැ. ඒ රචනයේ තුම්පොලක ලියලා තියෙනවා මම බෞද්ධෙක් වුණා නම් මං කියාවි ඒ කාලේ මම නිවන් දැකලා හිටියයි කියලා. මේ කතාව නිසාමයි අපිට නිවන් දැක ගන්න බැරි. ඒක ඒක එක මට්ටම් තියෙනවා. මේ සම්පප්පලාප කියලා කියන්නේ කිසි තේරුමක් නැති දේවල් අල්ලපු ගෙදරට ගිහලා කම්පියුටරේට අත තියාන කකුල පද්ද පද්ද අනේ බලන්නකෝ අපේ පුතා විද්‍යාස පාඩමට කියන්නේ ඊයේ විභාගේ කරලා ආවනේ ඉතින් අර අල්ලපගේ දරුවාලු ඉතින් විභාගේ පාස් ගියා. අනේ පිස්සු කතා කරනවා ඒ ළමයා බනිනවා මේ ළමයා ඉපදෙන්නත් ඉස්සර දේවල් අහලා තියෙන ඉතිහාසෙට ඒ ළමයට දෙන්න පුළුවන් දෙයක් උත්තර ඔන්න දෙන්නගේ කතාව. මෙව තමයි ගෙදරක හිටියානම් ඔයගොල්ලෝ තේරුමක් නැතුව කරන්නේ. ඉතින් ඒකෙන් එන ඒ කැමැත්තට ගියාට පස්සේ ඔය ගෝයන්කා සිස්ටම් එකට ගියාම කතා කරන්න දෙන්නෙම නැහැ. ඉතින් අර මයිත් එක්ක හිටපු කෙනෙක් කිව්වා එයාගේ යාළුවෙක් ගිහිල්ලා ඒ දවස් 10 කතා කරන්නේ නැතුව හිටියට පස්සේ ආද ජීවිතේටම කතා කරගන්න බැරුව ගියා. අර එක සැරේම නතර කරලා. ඒකත් හරි භයානකයි. එහෙම දෙයක් වෙනවා මරණයට කිට්ටු වෙනකොට. ඉතින් එතකොට අපි දැන් භාවනා කරන වෙලාවේ කතා නොකර ඉන්න පුරුදු වෙලා තියෙනවනේ. අපි කතා කරන මේ කියන්නේ කට විතරක් නෙවෙයි වචනයත් විතරක් නෙවෙයි හිතත් නැත කරලා කයත් නැත කරලා වගේ කියලා හිතන්නකෝ. ඒකට අපේ හිත තියෙනවා කොහෙද තැනක එයා මොනවත් කියන්නෙත් නැහැ මොනවත් අහන්නෙත් නැහැ රූප බලන්නෙත් නැහැ ශබ්ද අහන්නෙත් නැහැ ගඳත් නැහැ රසත් නැහැ අඩු ගානේ හුස්ම පහසවත් නැහැ. ආන්න එතෙන් ඩාවට පස්සේ අර තේරෙනවා අපි කොච්චර මීට කලින් කතා කර කර හිටියත් හරියට උපදෙස් ලැබිලා ඒකට හොඳට හිත හදාගත්තොත් අපිටත් පැයක් කතා නොකර ඉන්නවා කියන එක එච්චර අමාරු නෑ. ඒක අත්‍යවශ්‍යයි. ඊට පස්සේ එන සමාධිය ඇති වෙන්න. ඒ ගැන කතා කරනකොට ආනාපාන සති සූත්‍රයේ බුදුජාන් වහන්සේ කාය සංස්කාර, චිත්ත සංස්කාර කියන දෙකම නතර කරන්න ඇති කියලා දීලා තියෙනවා. පස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමිති සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමිති සික්කති. ඊට පස්සේ එන්නත් එපා චිත්ත සංකාර ඒක ඒ සූත්‍රේ නෑ. ඊට පස්සේ තියෙනවා චිත්ත සංඛාර පරිසංවේදී අසසී සාමිච්ච සීකති චිත්ත සංඛාර පස්සම්බයං චිත්ත සංඛාරං පස්සදී සාමිච්ච සීකති කියලා අසසී සාමිච්ච පස්සේ චිත්ත සංස්කාර නතර වෙනවා. ඉතින් ඒක අටුවාචාන් වහන්සේ අහනවා ආනපන සූත්‍රයේ අටුවාවෙත් තියෙනවා පරිසම්බිද මාර්ගෙත් තියෙනවා. ඇයි මේ බුදුජානක මේ වචී සංඛාර දැන් කච කචේ කියලා අපි කියන්නේ. ගැන සඳහන් කරලා නැති කියලා. ඒකල කියනවා ඒක තියෙන කෙනාට කවදාවත් භාවනාවක් කරන්න බෑ. මේ පිටත කච කචේ නතර කරන්නේ නැත්නම් ඇතුළත කතාව කවදාවත් නතර වෙන්නේ නැහැ. ඉතින් අපි රේඩියෝ එකක් දාගෙන ඉන්නවා, කන්ට ප්ලග් දෙකක් දාගෙන නිතරම අහනවා, එහෙනම් සෙල්ෆෝන් එක කනේ තියාගෙන අහගෙන ඉන්නවා. ඉතින් අපි හිතන මේක තමයි දියුණුව කියලා කියන්නේ. දැන් හැදෙන ළමයින්ගේ ඒකනේ ක්‍රමේ. ඉතින් ඒක නතර කරන කතාවක් නෑ අපේ සමාජයේ. ඔය ඉස්ලාම රේඩියෝ එකක් අදාගත්ත දවසේ ලොකු දියුණුවක් නැතිවනේ. මම ඉස්ලාම අපේ ගෙදරට රේඩියෝ එකක් ගෙනාව වෙලාව ඉස්සර මම අහලා තියෙනවා රේඩියෝ එකේ BBC අහනවා. අර පුංචි රේඩියෝ එක. ඊට අපි ගෙදර ෆිලිප්ස් රේඩියෝ එකක් ගෙනාවා. ඉතින් මට හරි පුදුමයි මේක. විද්‍යාවෙත් ඉගෙන ගන්නවා. ඉතින් මම රේඩියෝ එක දාලා රේඩියෝගේ ඉස්සරහින් කොළ පතුරක් අල්ලගෙන බලාගෙන ඉන්නවා මේ කොළ පතුර හෙල්ලෙනවාද කියලා බලන්න මේ කතා සද්දේට. ভাইබ්‍රේෂන් එක විතර දැනෙනවාද කියලා. ඉතින් මම දැක්ක ලොකෝ මේ මහිදියා බලාන hinaවෙට ඇති. ඒකෙන් රේඩියෝ එකක් දැකලත් නැහැ. ගෙදෙට්ට රේඩියෝ එකක් ගෙනල්ලා ඒක වැඩ කරනකොට ඉස්සරහින් කොළ කොළ කෑල්ලක් තියාගෙන ඒක හෙල්ලෙනවාද කියලා මම බලනවා ভাইබ්‍රේෂන් වෙනවාද කියලා බලන්න. දැන් රේඩියෝ එකේ ගියා. දැන් ඊට පස්සේ ටෙලිවිෂන්, ටෙලිෆෝන් ඊට පස්සේ ඉතින් নানা ආකාර ක්‍රම වලට හදලා තියෙනවා. පිස්සු හැදෙන ප්‍රමාණය බලන්නකො. සයිකියාට්‍රික් ප්‍රොබ්ලම්ස් එන තරම් බලන්නකො. මොනවද මේ මිනිස්සු කතා කරන්නේ? ටික් ටික්ටොක් පොඩ්ඩක් අහලා බලන්නකො. හිස්ටෝග්‍රෑම් අහලා බලන්නකො. තන්නේ කර රෙද්ද උසලා පෙන්නන එක විතරනේ කරන්නේ. ඉතින් ඊට පස්සේ තියෙනවා දෝයි මිනිස්සයාට පාරේ බහලා යන්න පුළුවන් ගතිය. ඔක්කොම විකිනෙනවනේ. ඉතින් ඒ தත්ත්වයට ආවට පස්සේ ඒක පිළිබඳ දෙමාපියන්ට විලිලැජ්ජාවක් නැහැ නේ. ඇත්තට විලිලැජ්ජාවක් තිබ්බ කරන්න දෙයක්වත් නැහැ. රජයකටත් කරන්න දෙයක් නැහැ. නමුත් අපිට ඒක ප්‍රශ්නයක් නැහැනේ අපි කැලේට ගිහිල්ලා අපි විවේක වුණා නම් ඒකෙන් අපිට කිසිම ආසාදනයක් එන්නේ නැහැ. මොකද අපි දන්නවා මේ බස්සාරාමතාවය කියලා කියන්නේ ඇබ්බැහි වෙච්ච සූදුවක්. මේ කුඩු ගහනවා, බොනවා, ගෑනු පස්සේ යනවා, සූදු කින්නට වැඩි බොහොම භයානකයි. නැත්නම් අපි ඒක හිතන්නේ අප්පා මිනිස්සු දැක්කාම ඉතින් කතා නොකර ඉන්න පුළුවන්ද? පිස්සු. අපි මොනවා හරි සංවිධානයක් දා ගන්නවා, පාටියක් දා ගන්නවා, ට්‍රිප් එකක් දා ගන්නවා, ගෙට් ටුගෙදර් එකක් දා ගන්නවා. කයිවරු කෙලියු. ඉතින් ඒකෙදි අපි ඒ ඒදි සාමාන්‍ය ගමේ කතාවේ එතන මේ ආගමක් කියලා දැන් දැන් මොකද කරන්න කියලා බලන්න මේ වෙලාවලට කී පොලක ලවුඩ් ස්පීකර් දාගෙන හාමුදුරුවෝ ගම කලඹනවාද කියලා බලන්න. මයික් එකක් දුන්නොත් ආම්දුර කෙනෙකුට අය ගන්න නම් හම්බ වෙන්නේ නැහැ. දැන් මට වෙලා තියෙන එකනේ. මම විතරනේ කතා කරන්නේ. පැලෙන්න දෙන්නේ. ආයේ මේ අනම්මනම් ඔයගොල්ලෝ අවුරුදු ගානකට ඉගෙනත් නැත් දේවල් දෙනවා. ඉතින් ඒක නිසා හාමුදුරුවෝ කියන්නේ උත්සව සංවිධායකයෝ කියලා තමයි තේරවාද හාමුදුරුවෝ ගහලා තියෙන අපි ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු කියලා જાතියක් කියන්නේ. ඒ වගේ උත්සව අධ්‍යක්ෂකවරු තමයි හාමුදුරුවෝ. වැඩිම කල්පනා කරනවා කීයක් හරි එකතු කරලා උපන්දිනයක් සමරන්න එතන වෙසක් උත්සවය සමරන්න එහෙම නැත්නම් භක්ති ගීත කියන්න අනේකරන් නාඩගම් මේ බුදුචානන්සේ මේ විවේකයට මෙච්චර කැමති මිනිස්සයාගේ ගෝලියෝ ටික ඔය ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන උපස්ථායක වෙන්නේ ඉස්සෙල්ල නාගස ස්වාමීන් වහන්සේ නාගිත ස්වාමීන් සමය හිටියේ. එතකොට උපවත්තන නාගස ඒ කට්ටියම හිටියා පොඩි උපස්ථායක මණ්ඩලයක් වශයෙන් ඒ ස්වාමීන් ඉන්න වෙලාවේ බුදුජානනාංශයේ ඒ වනසණ්ඩේකට ඇවිල්ලා මේ වගේ ගම ළඟ තියෙන කැලේකට ඇවිල්ලා අර ස්වාමීන් උපස්ථාන කරන වෙලාවේදී ගමේ සේරම ඇවිල්ලා තෑගි මේ බුදුජානනාංශට පීකර පූජා කරා. අර උඩේ ඉන්න බුදුහාමුදුරට ඇිනවා එන්න කච කචයක් මාළු කඩේ වගේ. එතකොට නාගිත ස්වාමීන් වහන්සේ ඇවිල්ලා වන්දනා කරලා කියන සංස ගම්මුන්ට ආරම්භලා ආරංචිලා තියෙන ඔබ වහන්සේ වැඩියයි කියලා කලාතුරකින් වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ අහනවා ඔබ වහන්සේ ඇවිල්ලා පූජා පිළිකර පූජා කරලා යන්නද කියලා. බුදුන්ස කියනවා මම කැමති නෑ එන්න බෑ කියන්නේ. දැන් මේ ආමරණ ගිහිලා අර පිළිදෙට කියන්න බෑනේ. ඊගා පොඩ්ඩක් මේ වෙලාවේ බුදුහාමර විවේක ගන්නවා කියලා හරි මොකක් හරි. අර මිනිස්සු දිග්ගටම රැඳී ඉඳලා ආයෙසරයක් නාගිත ස්වාමීන් වහන්සේ කෙනලා අහනවා අනේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ගිහිලා ආයෙ බලන්න අපිට මේ කලාතුරකින්නේ බුදුහාමුදුරුවෝ දකින්න හම්බෙන්නේ. අපිට කලාතුරකින්නේ මේ පිළිකර පූජා කරන්න හම්බෙන්නේ. මේ මේ පයින් යන දුරනේ ආයසරයක්. ඉතින් අර ඒ ස්වාමීන් වහන්සේත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කතා කරගෙන අවසරයි ස්වාමීන් වහන්සේ මිනිස්සු දිගටම ඉන්නවා. මං ගිහිල්ලා කිව්වා ඒ දෙවෙනි වතාවටත් ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ නාගිත මං කිව්ව සැරයක් මම මේ මාළු කඩේට කැමති නෑ. මං එන්නේ නෑ. ඒ සැරේ අරහමතු ඊට වැඩි අමාරුවකටපත් වුණා. මොකද මේ මිනිස්සුන්ට අවශ්‍ය කරලා තියෙන කොහොම හරි ගෙනාව පිළිකරවත් පූජා කරලා යන්න ඕන කමනේ. ගොඩාක් වෙලා ඉඳලා ආයෙසරයක් කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ අපිට වෙන කවුරුවක්වත් නැහැ මේ බුදුන් පහළ වෙලා බුදුහාමුදුර අපේ ගමට ඇවිල්ලා අපිට පිළිකරක් පූජා කරන්න දෙන්න. තුන්වෙනි සැරේටත් ගියා. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරා. නාගිට මමට සැරයක් කිව්ව බෑ කියලා. මමට දෙකක් කිව්ව බෑ කියලා. ඔබ තුන්වෙනි සැරේටත් ඇවිල්ලා බොහොම ඩිප්ලොමැටිකලි මම ගෞරවයෙන් කතා කරනවා මම අපිට එකක් කියන්න මම එන්නේ මම මේ යන පාරක මම මේ යන පාරක ගව්වතරම් දුරක කවුරක්වත් මට පේන්නේ නැත්නම් ඉස්සරහයි ගව්වතරම් පිටිපස්සේ නැත්නම් මට අවශ්‍යයට මල මූත්‍රා බහ කරන්නත් පුළුවන් නාගිත මේ සෙනගේ ඉන්න තැන්වල ඒකවත් කරගන්න නැහැ නේ ටීෂර්ට් යන්න කියපුවා මිනිස්සු මේ කියන්නේ බේනිය බුදුජාන්සේ මහා කාරුණිකර මෙහෙම කරගෙන ඉන්න බුදුහාමුදුරුවෝ නෙවෙයිනේ. දෙන්න වෙනකොට දෙනවා පෙත්ත කපලා දෙනවා. අද තියෙන හුඟක් ලෙඩ අද මේ ශිෂ්‍ය සමාජය වෙලාවට චූ කරන්නේ නැති නිසා වෙලාවට මල පහ කරන්නේ නැති නිසා. ඔය මම වැඩ කිරේ GCC ප්‍රොජෙක්ට් එක කටුනායක අපි හිටියද සෝන් එකේ නෙවෙයි අපි හිටියේ මාරවිල එතන ගියාම අපේ ළමයිත් යනවා අවුරුදු උසෙට. ඉතින් අපේ ළමයි කියන්නේ ඉස්සර අපිට අයිතිවාසිකම් කියලා නම් නම් තිබුණා. ඒ සෑහෙන දුරට ඒක කරගෙන හිටියා අපිත් එක්ක සුද්දත් එක්ක කතා කරලා. අරුන් ගියාට පස්සේ ඇවිල්ලා කියනවා අපි මේ මොනවද කතා කරන්නේ අප්පා? ඒ ට්‍රේඩ් සෝන් එකේ ඉන්න ගෑන් ළමයින්ට චූ කරන්න යන්න ඕන ලයිස්ට්ුවක් තියෙනවා. ලයිස්ට්ුවේ සුපර්වයිසර් විතරලු යන්න දෙන්නේ චූ කරන්න. එක්කෙනෙක් ගිහලා ආවට පස්සේ ඊගාවෙක් කරනවා. ඊට පස්සේ කොච්චරද වෙලාවක් යනකම් ආයෙ වෙලා දෙන්නේ නැහැ. මොකද මැෂින් වැඩ කරන්න එපායි. අනේ යකින් අපිට නම් ඕන වෙලාවක වැසිකිලි හරි යන්න පුළුවන් කියලා. ඉතින් මේ කතාවේ තියෙන මේ වැඩපිළිවෙල දිහා බලනකොට පේනවා අපේ තියෙන මේ ඇබ්බැහිය නිසා සමාජගත වෙන තියෙන ආශාව නිසා ටිකක් අපි කතා කරන එක. අපි උදේ ඉඳලා හැන්දෑව වෙනකන් කතා කරනවා. අපි කොච්චරක් මේ කතාව නිසා අවශ්‍ය වලට මූත්‍රා ගන්න එක නතර කරනවද කියලා පොඩ්ඩක් බලන්න. අපි කතා කරන නිසා අපි අවශ්‍ය වලට මල පහ කරන්න නැති කෙනත කරන්නේ. මේ මං ගිය වෙලාවේදී කැන්ඩවල ඒ මහත්තයා තමයි හිටියේ එතන මේ ඔට්ටාවවල. ඇවිල්ලා කතා කරා රත්නපුරේ මිනිස්සේ ඒ හෝටල් එක මැනේජර්. ඉතින් අර පේනවලු රිසෙප්ෂන් එකේ ඉන්න ලේඩි පොඩි කෙල්ලක් කණේදී එන්නේ කියලා ඒකට තේරෙන්නේ නැහැ අමුත් එක්ක ආවහම ඒ අමුත්තට හිට ගන්න විදිහට කතා කරන්න නැති ඉතින් මෙයාට පේනවා අර මිනිස්සු බොරුවට නිකන් හැරස් කරනවා ඩෙස්ක් එකේ ඉඳගෙන ඉන්ක්වයරි ඩෙස්ක් එකේ ඉතින් මෙයා කරන්නේ විජහට ගිහිල්ලා ඒකට මැදිහත් වෙලා හායි කියලා ඉතින් අනම්මනම් කරලා මේකට ඇකොමඩේට් කරනවා ටික කාලයක් ගියාට පස්සේ මට ලෙඩක් ආවා මොන විදිහෙන්වත් අල්ලන්න බෑ සයිකියාට්‍රිස්නු නෙවෙයි මුළු ඇඟේම ලෙඩක් ඒක ගොඩාක් වෙලා කතා කරලා මෙයා දාලා තියෙනවා සයිකියාට්‍රික් කන්සල්ටන්සි එකට. තමන්ට පස්සේ ඇහුවලු ඔයා මොන වගේ රසායනද කරන්නේ? මිනිස්සු කියනවා මම මේකේ මැනේජර්. ගොඩක් වෙලා ගියාලු එයාට මට මේ අවශ්‍යතාවය මතු වුණත් මම අර රිසෙප්ෂන් එක දිහා බලනවා මොකද එතනදී ළමයා හරියට වැඩ කරන්න නිසා මම වෙලාවට මල පහ කරන්නේ නැහැ, චූ කරන්නේ නැහැ කියලා. සයිකියාට්‍රික් ඩිටෙක්ට් කරා. ඩිටෙක්ට් කළා කියලා මේකට බේස් නැහැ. අවශ්‍ය වෙලාවට මල මුත්‍ර පහ කරන්න කියලා. ඉතින් ඌ මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ කීයක් හරි වැඩිපුර අයිතිකාරයට හම්බ කරලා දෙන්න මම මේ ගිහිල්ලා ඩෙස්ක් එකේ වාඩි වෙලා මේ මම කරන කතාවෙන් මං හිතුවේ මම දක්ෂම මැනේජර් කෙනෙක් කියලා. ඌ එළියට මැනේජර් වුණාට උගේ ඇඟට මැනේජර් කෙනෙක් නෙවෙයි. අපි රද මේ ඝණයා කෙරේ බැඳිලා ජනයා කෙරේ බැඳිලා ප්‍රසිද්ධ වැසිකිලි පාවිච්චි කරන්න පුරුදු වෙලා මේ අපිට ඕන වෙලාවට අපි කැලේට යනවා. උ රිලවුන්ට එහෙම ඒ වැසිකිලි නැහැ. ගිරවුන්ටත් නැහැ. උ යන ගමන් චුක් ගාලා දාගෙන යනවා. මල මුත්‍රා දෙකම ජම්බාලියෙන් එළියට යන. ඌට වෙනම මුත්‍රා මාර්ගයක් මල මාර්ගයක් නැහැ. උන් බලන්න කොච්චර ජොලිය ඉන්නවද කියලා. උන්ට කවදාකවත් ටෙන්ෂන් තියෙනවද බය? ෆ්‍රස්ට්‍රේෂන් තියෙනවද බය? නගරවල ජීවත් වෙන මිනිස්සුන්ගේ තියෙන මේ කතා ශෛලිය දිහා බලනකොට බොරුවමයි කරන්නේ. කතාව ඔක්කොම නිකන් මිනිස්සුගේ මොනිච්චාවට කෙරුවට ඉතින් බුදුරජාන් වහන්සේට නමක් තියෙනවා මියුට් මුනි කිය. මුනි කියන්නේ කතා කරන්නේ මියුට් මොනවා හරි කෙනෙක් ඇවිල්ලා වැඳලා ඔක්කොම කරලා කිව්වොත් එimhe ස්වාමීන් වහන්සේ අවසරයි මටත් දානයක් දෙන්න ඕනේ. මම ඔබ වහන්සේට හෙට දානි ලෑස්ති කරන්නත් පින්න පාතේ වඩින්න ඉපයි කියලා. වැඩි ගැළපෙනවා නම් බුදුහාමේ කරබනේ ඉන්නවා. ඒකට ආර්දනා කරපේකන දැනගන්න ඕනේ බාරගත්තයි කියලා. කරන්න බැරි නම් විතරක් කියනවා. අර පොඩි ආනෝර කතා කරලා අහනවා මේ හෙට අවල් තැන කියනවනේ හෙට කරන්න වෙන්නේ නැහැ. මට ආර්දනාවක් තියෙනවා කියලා. දැන් අපි කැමැති වුණත් කතා කරනවා නැතුණත් කතා කරනවා. ඒ නිසා ආරණ්‍ය වාසී වෙන අපට තේරෙනවා ඔయిత වැඩි කැපකිරීමක් කළා ආරණ්‍යයට ගියත් ඔයගොල්ලෝ ලුහු බදින හැටි. ආපිලා කතා කරුවේ නැත්තම් ඉතින් තරහ වෙනවා. ඉතින් මේ වගේ බණ වේලාවට නම් හොඳට කච්චිරන් දාලා කියලා දෙන්න පුළුවන්. තොපි නොදකින් නොපතන් නොදෝමකින්. ඉතින් එහෙම කිව්වා මෙතන අම්මෝ බලන්න හරිම කරුණාව කිසිම කරුණාවක් නැහැ. හරිම තරහින් වගේ කතා කරන්නේ. මම බණ කියන්නේ හරිම ප්‍රේමේ. ආදරේ. මොකද ඕගොල්ලොත් ආදර්ශවත් වෙන්න ඕනේ. මේ කොච්චර භාවනා කරත් ඇති වැඩක් නැහැ. මේ කත කච්චල් කට්ටච්චෝලිකම. ඉතින් ඇයි මේ බුදුරජාණන් වහන්සේ මේ විතක්ක ਵਿਚාර කියන වචී සංඛාර ආනපන සුත්ති සඳහන් කරේ නැත්තේ? ඒක තාමත් නතර කරගන්න බැරි නම් එයාට කවදාවත් භාවනා හරියන්නේ නැහැ. ඒක ලියලා තියෙනවා චිත්තානුපස්සනාවට යනකොට නාහම් භික්කවේ මුට්ටසතිස අසම්පජානස්ස ආනාපාන සති සමාධින් වදාමි. මාන්නේ මේ මුට්ට වෙච්ච සතියක් ඇති. සම්පජඤ්ඤ නැති වෙනකොට සමාධියේ මෙන් එහාට යන්න බෑ. මේසා කට වාපල්ලා. වායි පොත්තු. ඒක කියන්නේ කිය ගමන් හිතන්නේ මේ දඬුවම් කරනවා කියලා. ඉතින් ඒකෙම හොඳ පැත්ත කියනවනම් අපි පැයක් කතා නොකර ඉන්නකොට මෙතන ඉන්න කවුරුවක්වත් ඒක සමාදම් වෙන්නේ නැහනේ. පැයක් සක්මන් කරනවා නම් ඒ පැයේම කතා නැහනේ. හිත කතා කරයි. නමුත් වචන බින්දෙන්නේ නැහැ. මේක සමාදම් වෙනවා නම් ඉතින් අපි නගරෙක හිටියොත් එහෙම සක්මන් කරනකොට තේිල කතා කරනවා. බුදුජානක සඳහන් කරලා තියෙනවා මම ඒක ගහලා තියා හිටියා මගේ පිටියේ දොරේ ආමන්ත්‍රණා හෝති සහාය මජ්ජේ ගමනේ තානේ නිසින්නේ නිපජ්ජය. අනබිජ්ජිතං සේරිතං පෙක්කමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. මේ මිනිස්සු අපි වාඩි වෙලා භාවනා කරද්දි පිටතට්ටු කරලා කතා කරනවා. සක්මන් කරනකොටත් කතා කරනවා. බස් එකේ යනකම් හිටගෙන හිටියොත් එතනත් කතා කරනවා. නිදාගෙන හිටියනම් ඒත් ටෙලිෆෝන් කෝල් එකක් දීලා කතා කරනවා. ගමනේ දානේ නිසින්නේ නිපජ්ජය. ඉතින් මේ මිනිසුන්ට මේක මන්දෝත්සහයි කරන්නත් බැරි නිසා උන් කතා කරන්නේ මේ සහෝදරකම පෙන්වන්නනේ. හැබැයි කතා කරලි වෙලා ඌත් තමයි වැටුණානේ මාත් තමයි වැටුණානේ. ඒක නිසා ආනාබිජ්ජිතං සේරිතම් මගේ ස්වෛරි භාවයේ පතා මම කඟ වේනගේ තනි අඟ වගේ දෙවැන්දෙක් නැතුව හැසිරෙනවායි කියලා. ලෝකේ තියෙන ඕනම සතෙකුට අං දෙකක් තියෙනවානේ. කංගේ වේලන් තියෙන එක අඟයි ඌ ගොදුරු හොයාගෙන යනකොට ගහක් කමනොත් ගහක් කරේ පලාගෙන යනවා. ඉතින් මේ පැවිද්ද කියන්නේ ඒ කඟ වේන අඟක් වගේ කග්ග විශාන කියලා සූත්‍රයක් තියෙනවා. මට ධම්මික හඳු ඉස්සල්ලාම කියේ මේ ඔක්කොම කටපාඩම් කරපන් කියලා. කාසත්‍ස් ගානක් තියෙනවා. පුල්ලුවන් තරම් තනිවැයක්. මොනම දෙයක් නිසාවත් දූතිකාව කියලා කියන්නේ කසාද බැඳපු ගෑණිට දෙවැන්නේ නෑ ඒ අතාව ඕනේ නෑ. එහෙම නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒක කියන්න බෑ ප්‍රසිද්ධියේ අඩු ගානේ ඒක තියා මේ බඳින්න නැතුව ඉන්න පුළුවන් කියලා Brahmacharya රකින්න පුළුවන් කියලා බටහිරේ කියන්නවත් බෑ. මොකද ඒකේ අනිවාර්යම තියෙන්න ඕනේ බැඳේ නැතත් living together කරන්න එපායි. නෑ ඉන්න පුළුවන්. අමාරුයි මම දන්නවා වික්ෂුණාන්දලෙන් අහලා බලන කොච්චර අමාරුක ඉඳ ගත කරන්නේ මේ නිනාන්සලා කොච්චර අමාරුයිද ගත කරන්නේ එහෙම නැතු ඉන්න පුළුවන්. එතකොට තියෙන්නේ ඇඳෙන් නැගිට්ටට පස්සේ ඇඳේ දෙපැත්තෙම බහින්න පුළුවන් නේ. අදාර උදේ ආම්ර කෙනෙක් කමටහන් සුද්ධ කරනකොට කියනවා ඒක පාරටම මේ විවේක ස්ථානයකට ගියා ආය මේ ඇහෙන දැනෙන තැනට ආවට පස්සේ ගැස්සිලා බය වෙලා හිටියා ඉතින් මේකට මොකද්ද පිළියම කියලා මං කිව්වා වයිෆ්ට කියපන් වයිෆ් නැගිටපු ගමකට කියලා දෙන්න මිනිහයි කියලා වයිෆ් කෙනෙක් නැත්නම් ඉතින් උඹ දැන් තක්ක බොක්ක වෙනවා තමයි මොනවද දන්නේ නැත්නම් කින්දලා. ඒකයි ඔය මිනිස්සු කතාවද බඳින්නේ. නැත්නම් නිින්ද නැගිටිනකොටම අත දික් කරපුවා හැප්පෙනවනේ ඩෝංගාලා ගිහිල්ලා. එතකොට දන්න මම බැදලා මම මිනිහා මේ ඉන්නේ ගෑණි තමයි කියලා. දැන් භාවනා කරනකොට ගෑණිත් නැහැ, අත දිගාරින්නෙත් නැහැ, මොකුත් නැහැ. ඒක පාරට හෙල්ලුම් කාලා හිටිනවා. මම කිව්වා මම ඔබට දීගයක් අසාද බඳලා දෙන්න. දෙවෙනිය දූතිකාවක්. මර දූතිකාවක් නෙවෙයි. දූතිකාවක් ඉතින් අර හඳුනන තේරෙන්නේ නැහැ ගමඨාන සුද්ධ වෙන්නේ නැහැ. මං කියන එක තේරෙන්නේ නැහැ. ඒ නිසා තනියදී බුදිනවයි කියන එක බුදුරජාණන් දෙපෙන්නන්නේ සාමාන්‍ය ඵල. කියන්නේ ශ්‍රමණිකුට ලැබෙන විශාල ඵලයක් තමයි තනියදී බුදියන්න පුළුවන් රෑ දෙනමෙද බබාණ්ඩක් නැහැ චරෑස් ගාලා දවල් 30 මේක නඩන ඉන්නවා කිරි බොන්නෙත් නැහැ රෑ මැද අඬනවා. ඉතින් දුවපන් අම්මා කිරි හොයපන් කිරි දීපන් මොන නින්දක්වත් නැහැ. අපිට ඒව කරදරයක්. අපේ බබා අඬන්නෙත් නැහැ. ඒ නිසා අපිට අඬන්න වෙන්නේත් නැහැ. ඒකට ඕගොල්ලෝ කොච්චර කැමතිද බලන්න සමාජශීලී වෙලා දරුවෝ ඇති කරගෙන මොකද්ද අප්ප ජීවිතය ඇති වෙදී පොතක්වත් ලියන්නේ නැත්නම් ගෑ දරුවෙක්වත් හදවදන්නේ නැත්නම් නේ. ඒවනේ ප්‍රධානම දේ. ඉතින් ඒ නිසා මේ බස්සාරාමතාවය ගැන කතා කරන්න පුදුරජානන්සේ පෙන්නනවා ඒකට වැද්දගත්ම ආසන්නම කාරණාව තමයි සංගනිකාරාම සෙනගක් එක්ක ඉන්න කැමැතිකම අපිට ඉන්න බෑ අපිට මොන දෙයක් වුණත් සෙනග නැතුව ඉන්න බෑ සමාජශීලී වෙන්න ඕනේ පෞල් ජීවිත ගත කරන්න ඕනේ ඔෆිස් එකට යන්න ඕනේ සුපර් මාකට් යන්න ඕනේ එහෙම නැත්නම් මාළු කඩේට යන්න ඕනේ ඒ shopping යනවා කියන එකේ තියෙන පොඩි thrill එකක් මාත් යනවා මේ ගිහිල්ලා නිකන් සමුමක් ගහලා ආපම නිකන් ජොලියක් තියෙනවා. ඒකට කතාව තොන් ගාන කොච්චරද දන්නේ දැන් මේ බස්සාරාමතාවයේ නැතුව කම්මාරාමතාවයක නැතුව ජනසංගනිකාවටත් ගියේ නැත්තම් හිතන්නකෝ. දැන් අපි භාවනා කරනකොට අපි සද්ධාහන්නෙත් නැහැ, රූප බලන්නෙත් නැහැ, ගන්ධ රස පහසත් නැහැ, කවුරුත් එක්කත් ඇති බහිර් පාසලක් නැතිවට නිද්දාරාමතා. නිින්ද යනවා. ඉබේම හිත නිින්ද යනවා. මොකද මේ ඒ වෙලාවට සතාට ආහාර දෙන්නොත් දිනුනේ නැත්තම් උපුදිය ගන්නවා. එනිසා බස්සාරාමතා කම්මාරාමතා නැති වෙච්ච ගම නිද්දාරාමතාවේ කියලා භාවනා මධ්‍යස්ථානට උඩ ගිහිල්ලා බලන්න ඕන කෙනෙකුට නිින්ද යන දෙයක් තියෙනවා. භාවනා මධ්‍යස්ථානේ ළඟින් යන්න කියන්නේ නිින්ද යනවා. මේ ඉඳගෙන ඉඳගෙන ඉන්නකොට නිින්ද යන එක නෙවෙයි ඇවිදින කොටත් නිින්ද එනවා. එයි මෙතන කවුරු හරි ඉන්නවද? එහෙම නිදිමතක් ආපු නැති කෙනෙක් භාවනාවේදී. ඒ මොකද අර කම්මාරාමතා නිද්දාරාම බසාරාමතා නැතුව භාවනා ඉදිරියට යනකොට හොඳට පේනවා හරිම කම්මැලි එපා වෙන නීරස වෙන බෝරින් මොනොටොනස් තැනකට එනවා. ඉතින් ඒකට වැටෙන්නේ අපි ඒකට පොඩි රුචියක් තියෙනවා. නිදිමත වේගන එනකොට රුචියක් තියෙනවා. ඒක දන්නවනම් නිින්ද මූලික ලක්ෂණ දැනගෙන දැන් මේ යන්න හදන්නේ නිින්දට තමයි අරමුණේ තියෙන විචිත්‍රත්වයක් නැහැ. අරමුණත් එච්චර පේන්නේ මේ නිින්දයි එන්න හදන්නේ කියලා. අපි අපි කියනවා අපි යටි හිතට අවදි වීමක් වෙනවා කියලා. you are making a tunnel to into your subconscious කියලා මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා දැන් අවුරුදු 1000 120කට විතර ඉස්සෙල්ලා. අපේ යටි හිතට තනලේ කපන්න නම් නිින්දට වැටෙන්න ඇරලා ඒ නිින්දට අවදි වෙන්න කියනවා. නිින්ද වෙන හැටි බලන්න කියනවා. ඒ නිද්දා රාමතාවේ නෙවෙයි කරන්න බැරි නිදිමත කැමැති වුණොත් නිදිමත අවබෝධ කරගන්න බෑ. විචක්ෂණ ඥාන දාන්න බෑ. මොකද උනේ කියලා හිතා ගන්න බෑ. නමුත් මේ නිදිමත එන්න ගත්තාම දිගට එනවා. ඒකට ලෑස්ති මනසින් ගියොත් තාට තේරෙයි මේ නිදිමත එන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද දෙක නැති නිසා. රාගය ද්වේෂය නැති වෙනකොට හිතට බෑ ඉන්න. ඒකට ඔයා වැක්කිරෙන්න ගන්න. ඒක සාරිපුත්‍ර ස්වාමීන්චරත් වෙලා තියෙනවා. ඒකට වෙනම සූත්‍රයක් බුදුදහමේ දේශනා කරලා තියෙනවා පච්චලාය මාන සූත්‍රය කියලා කරුණු රාශියක් සාරිපුත්‍ර සංජය පිළිගත්තට පස්සේ මොකද සාරිපුත්‍ර නිදිමතද කියලා අහනකොට එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ගල්ලෙනකට ගිහිල්ලා තනියම භාවනා කරන්න ගිහිල්ලා. මේ සාමික බාහනට ගියාම ටිකක් අඩුයි ඒක. ඒත් වෙනවා. එතකොට මට කියන්න වගේ ප්‍රධාන වශයෙන් රාගේ නෑ දැන් මේ වෙලාවේ. ද්වේෂත් නෑ නිදිමත එනවා. නින්දට කැමැති නිසා මේ නිදිමත එනකොට අපි නින්දට අනුග්‍රහ කරනවා. ඒ වෙනුවට නින්ද පිළිබඳව අවදි මනස සතිය විචක්ෂණ බුද්ධිය මීමන්සා නුවණ එහෙම නැත්නම් ධම්මවිජේ සම්බොජ්ජංගේ දැක්කනම් අන්න අපිට තේරෙනවා මේ නිින්ද යන්නේ කෙලෙස් අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්නේ නැති නිසා. ඒක අපිට බුද්ධිය නෑ. මොකද නින්දර ගියාට පස්සේ මොකක්වත් හම්බෙන්නේ මේකට අවදි වුණා නම් එයාට සිද්ධ වෙනවා මේ නින්දට කැමැත්ත කියන නිද්දාරාමතාවයට අනිත් පැත්ත යන්න. ඉතින් ඒ නිද්දාරාමතාවේ අනිත් පැත්ත තමයි අපි නිදිමත වෙනවනම් සෙනගට යනවා. පාටියකට යනවා. එහෙම නැත්නම් ගෝසාවකට යනවා. ඊට කියනවා ඝන සංගනිකාරාමතාවය කියලා. මේ නිසා මේ නිසා කියන්න වෙනවා අපි සාමූහික භාවනා කරනවා සාමූහික රිට්‍රීට් කරනවා. හැබැයි නිවන් දකින්න නම් තනි වෙන්න වෙනවා. මම දැන් මෙතන. අපි සෙනගත් එක්ක කරටක් දාගෙන නිවන් යන්න බෑ. කරටක් දාගෙන කඹේ කඹේ කැවිදින්න බෑනේ. කරටක් දාගෙන ගඟ දීසුලියක අහුවෙලා ඉන්න වෙලාවේ කවුරුත් එක්ක යන්න බෑනේ. අන්න ඒක වෙන්න වෙනවා. මම ගියා කනෙක්ටිකට් වල ඇමරිකාවේ තියෙන කොන්ෆරන්ස් එකකට මොන්න මගුලට මං ගියාද කියලා මට තේරෙන්නේ නැහැ. දවස් තුනක කොන්ෆරන්ස් එකකට දවස් 3ක් ට්‍රැවලින්. ඔක්කොම ගෙව්වා ඒගොල්ලෝ හෝටල් එක ඔක්කොම. 30යි හිටිය කාටවත් ඒක දුන්නෙත් නැහැ සූම් වලින්. අපි සාකච්ඡා කරා මේ පෘථිවිතලයේ රත් වීම නැති කිරීමට සත්‍ය කොහොමද බලපාන්නේ කියලා බලන්න. mindfulness for earth කියන කොන්ෆරන්ස් එක. ඉතින් කතා කරලා මට පළවෙනි දවසේ මට තිබුණා සැසිවාර දෙක තුනක්ම ඉතින් මාත් කතා කරා. ඉතින් දෙන්නේ අන්තිම දවසේ දෙවෙනි දවසේ මට එච්චරම රෝල් එකක් තිබුණේ නැහැ. මාත් හිටියා. ඉන්න වෙලාවේදී එක්කෙනෙක් කියනවා අපි මේ ක්‍රම සහ විදි හොයන්නේ පෘථිවිතල රත් කරනවට සාමූහික ප්‍රයත්නනේ. මේ තාකල් සේරම පචයිනේ. UN එක මේක කරත් WHO එක මේක කරත් IMF එක මේවා කරත් ඔක්කොම සාමූහික ව්‍යාපාරනේ හරියන්නේම නැහැ. අපිට බැරිද පුද්ගලයෙක් වශයෙන් තනි මිනිහෙක් වශයෙන් මේ පෘථිවිතලේ රත් වීමට සේවයක් කරන්න. ඒකේ තියෙන අවසාන කියන්න හදන කාරණා තමයි සතිය වඩන හැම වෙලාවකම මම දැන් මෙතන ඉන්න හැම වෙලාවකම මමයි පෘථිවි තලය දෙකම සීතල වෙනවා. අපි ඉන්න ජනගත වෙච්ච වෙලාව කතා කරන වෙලාවට කර්මාන්ත කරන වෙලාවට සෙනගත් එක්ක ඉන්න වෙලාව හැම වෙලාවෙම පෘථිවි තලය රත් කරනවා. ඒක අපි දැනගත්තත් නොදැනගත්තත් හැටි. තනියම එන අපි තනියම යන්නෙමු. නැත මේ නවතින්නේ කියලා සූර්ය චෞරයා චිත්‍රපටයේ මම බැලුවා. ඒකේ සින්දුවක් තියෙනවා. ගාමිණී පොන්සේක ගලක්කොඩ වාඩි වෙලා ඉන්න ගමන් අපි තනියමයි එන්නේ තනියමයි යන්නේ තරමද මිනිස්සු අඬවලා මැරලා දැන් අපිට පේන්න තියෙන අපිට සෙනඟ නැත්තම් ඉන්න බෑවා. හරියට එනකොටත් කරටක් දාගෙන ආවා වගේ. යනකොටත් කරටක් දාගෙන යයි කියලා නෑ. එන්නෙත් තනියම යන්නෙත් තනියම. ඉතින් ඒක පුරුදු කරන්න ගියාම ඒක අශිෂ්ට වැඩක් කියලා එහෙම නැත්නම් සමාජශීලී නොවන වැඩක් කියලා මිනිස්සු කියන්න හදනවා. අදතර අපු ආමතුරු මට කියනවා මේ ලෝකයේ ආමිෂයටමනේ යන්නේ. අපි මේක නතර කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ මම කෝ පිස්සුද බං අපේ දැන් නිසරණනේ අවුරුදු 60කට කිට් වෙනවා අපි ආමිෂයට ගියේම නෑ ඔබ මේවා තියෙනවා උඹලා දන්නේ නැහැ මෙහෙම තැන් තියෙනවා මේ කවදාකවත් බුද්ධ පූජාවක් දෙන්නේ නෑනේ කවදාකවත් බෝධි පූජා නෑනේ මොනම ගෝසාවක්වත් නෑනේ ඉතින් අර දවස් 7 8 භාවනා කරපුව කට්ටිය තමයි ලාර කියනවා අනේ මන් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ දවස් 10 නම් භාවනා කරා බුද්ධ පූජාවක්වත් තියාගන්න බැරනවා, බෝධි පූජාවක්වත් තියන්න බැරනවා. gedara ගිහිල්ලා හරි භාවනා කරන්න කමටහනක් දෙන්න බැරිද අපරාධ මේ දවස් 10 නම් නාස්ති උනායි කියලා කියනවා. මට වහ කණ්ඩ හිතෙනවා එලාට. මුදි මේගොල්ලන්ට ඕනේ ගෝසාව, ගිජ්ජි හොල්ලන්න ඕනේ. රබන් ගහන්න ඕනේ. තාලම්පට හොල්ලන්න ඕනේ. තාම්පූරම් ගහන්න ඕනේ. මගුල් බෙර ගහන්න ඕනේ. නැත්තම් බෑ. අනේ බුදුරජාණන්ට උත්සාහ කළා තියෙන තරම් මේවා නතර කරන්න. නමුත් බලන්න අපිට අද මොකද වෙලා තියෙන්නේ කියලා සම්පූර්ණ Hindu ආගමයි මහායාන බුද්ධ ආගමයි විතරයි අද වැඩ කරන්නේ. එනිසා අපි මේ කරන වැඩේ වැඩි ගෝසාවක් නැහැ. මොකද අපි ওই නිස්සද්දව අපි වැඩක් භාවනාවක් කරගෙන යන්නේ ඒකනේ කරන්නේ. ඒකට මේ සහයෝගය දෙන එකනේ කරන්නේ. එක තැනක වාඩි වෙනවා අපි කට වහගෙන භාවනා කරනවා. ඉතින් ඒකට බුදුරජාණන් කියන්නේ මේ බස්සාරාමතාවය කියන මේ කතාවට තියෙන ලොල්කම කියන මේ ඇබ්බැහිය අපි මොන ಗುಣ ධර්මයක් වැඩුවත් එක විනාඩියෙන් කඩලා දානවා. ඒකට හේතුව එක්ක නිද්දාරාමයට අපි ඒකට නිදිමත කියලා කියනවා හිත භාවනාන් ජීුණ එකට ඒකට කැමති නෑ අපි අපිට ඕනේ හිත නිතරම ඇවිස්සලා ඉන්න. සමතේ පැත්තට යනකොට ඒක සමාහලට නිින්ද වගේ පේනවා. සමහර ලාවට භාවනා හරියනකොට පුදුම අවදි භාවයකුත් එනවා හිතට. ওই දෙක අතර තමයි සමත විපස්සනා කියලා කියන්නේ. කෙසේ නමුත් මේ නින්දට අපි ළඟ තියෙනවා යටි හිතේ පුදුම කැමැත්තක්. ඒක භාවනාවේදී අපි අභියෝගයට ලක් කරනවා. රාග ద్వේෂ දෙකම නැති වෙන තරමට භාවනාවට ඉඩ දීලා හිත හොඳට තැම්පත් වෙන්න ඇරලා එයාට නිින්දට වැටෙන්න දෙන්නේ නැහැ. හොඳට බලනවා කොහොමද මෙයා ඒ නිින්දට වැටෙන්නේ කියලා. බලනකොට අපි කවදාවත් ජීවිතේ දැකම නැති පුන්ද පුදුමාකාර සුන්දර පැත්තකට හිත යනවා. එතකොට හිත ඇකිලෙනවා මිදෙනවා වෙනුවට අවදි භාවයක් එන්න පටන් ගන්නවා. ඒක තමන්ටම තමන් පේනවා මේ தත්ත්වේ පන්නගෙන අපි මෙතෙක් කල් ගිහිල්ලා තියෙන්නේ. ඒකට භාවනා ක්‍රම නැතුව වෙන දේවල් කරන කට්ටිය කරන්නේ වෙනුවට සමාජශීලී වෙනවා. ක්ලබ් යනවා, පබ් යනවා, බොනවා. ඒ මොකද අර නිදිමත නැත්තම් ඉන්න බෑනේ. ඉතින් එන්නේ ගතිය නිසා තරුණ කෙල්ලෙක් කොල්ලෙක් කරගත්තොත් ඒගොල්ලෝ එව්වට ගියාට පස්සේ එව්වක බයලජ්ජා උගන්වන්නේ නැහනේ. එහෙම කෙනෙක් අර අනන්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා භාවනා කරනවා කියන එකත් හිතා ගන්න බෑනේ. හිතා ගන්න බැරි වුණාට දැන් එහෙම පොඩි උන් භාවනාවට එනවා. එහෙම පොඩි උන්ට භාවනා එන එක වළක්වන්නෙම අම්මා තමයි. ඇවිල්ලා මට වයින්නවා අනේ මේ දරුවෝ ඌව කරන්නේ කිව්වොත් ඉගෙන ගන්න නැති වෙයි ස්වාමීන් වහන්සේ මේ කෙල්ලෝ දීග දෙනකන් කරමනින්නකො දීග දුන්නාට පස්සේ ඌ වහන්සේ ඕන මගුලක් කරගන්න මේ බින්දෙට බඩු තියෙන්නේ මේක විකුණුනාට පස්සේ ඌ වහන්සේ ඕන දෙයක් කරන්න මේක බිගදෙන්න යන්නේ ඉස්සෙල්ලා මේ බඩු ටික පරිස්සම් කරගෙන යන්න එපායි අම්මලා දාතරගේ තියෙන ශාපේ මේ දරුවෝ සමාජගත කිරීම හරහා අද ඉස්කෝලේ කියන්නේ ඒකේ තියෙන ප්‍රධානම චෝදනාගාරය ළමයි 35 දෙනෙක් පොඩි කාමරයකට දාලා විනාඩි 35ක් ගුරුවරයෙක් කියලා පච කෙලිනවා. අර තනි තනිව හිටපු ළමයි නෙමේ. ඊට පස්සේ ඌ හිතනවා ඉස්කෝලේ ගිහිල්ලා දිනුවේ නැත්තම් ඉස්කෝල ලෝකයක් නැහැ. ඒ නිසා ඉස්කෝලේ ගිහිල්ලා හොඳට හිටියොත් තෑගි හම් වෙනවා, වැරදුනොත් ගුටි ගහනවා. ඉතින් ඒ නිසා මේ obligatory schools කියලා જાතියක්. ඔක්කොමලා ඉස්කෝලේ යන්න ඕනේ කියලා. මොන කුණු හරපයක් දප්පා. ගිහිල්ලා මොකද උනේ? ඉගෙන ගන්න ගන්න ලැජ්ජාව බය නැති වෙනවා. ඒක මම හොඳටම දැක්කනේ මට අවුරුදු 36ක් විතර වෙනකන් මම අධ්‍යාපනය යන්න ඕනේ ඉහළටම ගියා. සම්පූර්ණ 100%ක් නොමිලේ ටියුෂන් පන්ති ගිහිල්ලා නැහැ. කවුරක හිතුවෙත් නැහැ මට මේ විශ්වවිද්‍යාලය යන්න පුළුවන් වෙයි, පෝස්ට් ග්‍රැජුවේට් කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් මම ගියා. මම ස්කෝල් යුනිවර්සිටි සෙකන්ඩ් ඉයර් එකේ තමයි ධර්මික හමුට ඇවිල්ලා මාව කුණු බාල්දියට දාලා කුණු වෙච්ච මාළු කෑල්ලක් වගේ දාලා මට බැන්නේ. උඹලා වගේ පෙරේත જાතියක් නැහැ මෙච්චර වටිනා ධර්මයක් තියෙන රටේ ගෝසාවුනේ ආගම කියන්නේ. නාගසලන් ගිජ්ජෝල් ළඟන කෑ ගහගෙන සාදු සාදු කී කිය යන ගමනක් නේ තියෙන්නේ. ඉතින් මම මොන මොන වැරද්දක් කරලාද මට බයින් එක නෑ උඹලා සතිය දන්නේ නැහැ. ඉතින් මම කිව්වා දන්නේ නැහැ. ඉතින් මොකද ප්‍රශ්නේ? ඉතින් උඹත් එක්ක කතා කරලා තියෙන්නේ මොකක්ද? ඒ තමයි මේක හැදුවේ. දැන් යන්නේ 365 වෙනි රිට්‍රීට් එක. පුළුවන් තරම් අපි කියලා දෙනවා ඔය ගෝසාවල් කෙරුවට මරණ මොහොතට කිසිම ලාභයක් නැහැ. දැම්මම මේ කතා නොකර ඉන්න එක ක්‍රියාදායි. අනවශ්‍ය මේ හම්බ කිරීම නැත්තම් කර්මාන්තශීලී නැත්තම් ඉන්ඩස්ට්‍රියස් වෙන එක නතර කරලා, ඒ වගේම අර නින්දට වැටෙන එක නතර කරලා, ඝනසංගණිකාට යන එක නතර කරලා, ශූන්‍යාකාරගත වෙලා. ඒකේ වර්ධනයක් මම දකිනවා. මම දකිනවා. අවුරුදු මේ 40 තුල මිනිස්යන් මේක කිව්වට පස්සේ ඉස්සර නම් කිට්ටු කරන්න හිටියේ නැහැ කියන්න කෙනෙක් හිටියෙත් නැහැ. හැබැයි මට හම්බුණා පුදුමාකාර කණ්ඩායමක් මම ඒත් එක තමයි හැදුනේ. ඊට පස්සේ මට පිපාසාවක් ආවා මේක කියලා දෙන්න. කිසිම කෙනෙක් ගණන් ගත්තේ නැහැ. තාමත් මේ කරන වැඩේට මට බනින අයත් ඉන්නවා. මොකද ඒගොල්ලන් ඕනේ ගෙජ්ජි හොල්ලන්න. ඒගොල්ලන් ඕනේ සාදු සාදු කියන්න. තාම්පූරම් ගහන්න, බෙර ගහන්න. මේ නිස්සද්ද භාවයයි බුදුහාමරෝ කියලා තියෙන කිව්වහම ඒකේ ඒකේ නිදිමත ගතිය වැඩි නේ. ඒක හරි පුද්ගලිකයි නේ. ඒක නෝ ආත්මార్థකාමී නේ. ඒක හරිනේ අප්පා. බැරිද මේක මේ කට්ටියම එකතු කරලා නැවේ නැගන නිවන් යන්න. කරන්න බෑ. ඉතින් ඒක නිසා ඒ තියෙන කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා, ඝනසංගනිකාරාමතා කියලා කියන්නේ සමාජයේ විසින් පිළිගත් දොස් නෙවෙයි, කෙලෙස් නෙවෙයි. ඒ සමාජය හරි කැමැති කම්මාරාමතාවය වැඩි වෙනවාට. සමාජය කැමැති හොඳට කතා කරන්න පුළුවන් කට ඇති පුතයි රු ඇති දුවයි කියලා කැමැති. නිද්දාරාමතාවයට කැමැති. මොකද ඇමරිකාවේ දැනට එක දවසක නිින්දයන් නැති ලෙඩ නිසා නිදි බෙහෙත් විතර පිටි විතර ටොන් මෙච්චර ගාණක් පාවිච්චි කරනවා. ඒ භයානක දෙයක් කියන්නේ ඉන්සොම්නියා කියන එක. ඉතින් නිින්ද කියන්නේ ලොකු වාසනාවක් කියලා හිතන ඉතින් ඒකටත් අපි හිත දෙන්නේ නැහැ. අපි ඒකත් සතියෙන් බලනවා. ඉතින් ඝන සංගණිකාවට යන්නෙත් නැහැ. දැන් මෙතන ඉන්නකොට ඕගොල්ලෝ මේ පාපණයක් දාගෙන ඉන්නවා දකින්නකොට මේකට එන සෙනඟ කවදාකවත් ඕගොල්ලන්ට කතා කරන්න දෙන්නේ නැහැ නේ. මොකද දන්නවා මේගොල්ලෝ මේ මොකක් හරි වෘත්තියක් රකින්නවා. පාපණයක් දාගෙන ඉන්නේ කියලා. මේකට එන ගොඩක් යන එන සෙනඟ ඉන්නවා. ඕගොල්ලෝ දැකපුවා නතර වෙනවා. මම අපි අර බ්‍රොම්ලි ගිහිල්ලා ලන්ඩන් මේ තේම්ස් බ්‍රිජ් යාරේ ඇතැම් තුන හතරක් යහ පැත්තේ චර්ච් එක අපි කුලියට ගන්නවා. අරගෙන ඉවරලා අපි වැඩ කරනවා. ඒකට හරි ගාණක් ගෙවන්න ඕන. කණ්ඩත් ඒකෙන්මයි දෙන්නේ. එක දවසක් ඒ චර්ච් එකේ වැඩකට මේ වෙන කතෝලික නිකායක කට්ටියක් ආවා. එනකොට අපේ කට්ටිය සක්මන් කරනවා. එක්කෙනෙක්වත් කතා නැහැ. සුදුම ඇඳගෙන අරගොල්ලෝ විවිධ පාට ඇවිල්ලිවෙලා මිනිස්සු බලාන ඉඳලා ඉඳලා ඉඳලා බැරිම තැන එක්කෙනෙක් ළඟට ගිහිල්ලාවලු ඕගොල්ලෝ සුරංගනාවියෝද කියලා. ආර් යූ ඒන්ජල්ස් කියලා. කතා කරනකොට ඔෆිස් එකේ හිටපු ගෑණි දැක්කා කතා කරන වහාම ගෙන්න ගත්තා ඒගොල්ලන්ට කතා කරන්න එපා කියලා. ඒගොල්ලන්ට මේ කතා නොකර මේ හිමීට ඇවිදිනකොට මිහිබට සුරලොක් වගේ කියලා. අපි කතා කරන්න ගත්තාම මේක අපායක් කරගන්න. මිනියපොලිස් වල ගිහිල්ලා ඒ චර්ච් එකක් අපි අරගෙන වැඩ කරා. වැඩ කරන වෙලාවේදී ඒ ෆාදගේ කාමරේ තමයි මට දුන්නේ. ඒකේ තිබුණා ෆාදගේ ලෝගුව. මට එනවා දාලා ෆොටෝ එකක් ගැවුණා මරු එකට හිටියේ කියලා. අර කළු කෝට් එක දාගෙන හරි මේ කරලා ඉතින් ඊට පස්සේ උයන්ඩ හිටියේ තනි මිනිස්සෙක් හරිම දක්ෂයි. එයා දකිනවා මාම කාමරයට ආවට පස්සේ ඩයිනින් හෝල් එකට වට කරගෙන කට්ටිය එනවා මම වචනයක්වත් කියන්නේ නැහැ උණතුරු ගෙනත් තියෙනවා ඇල්ලතු ගෙනත් තියෙනවා පාත්‍රය ගිනිනවා හොදනවා බෙදනවා ගිලම්පස ගෙනත් තියෙනවා ඩෙසර්ට් එක දෙනවා අනම්මන අර මිනිස්සු පැන්ට්‍රීට්ලා බලන් ඉන්නවා ඊට පස්සේ ඇහුවලු මේ මේ ඔය කවුද යාට ගොල්ලු වෙද්ද කියලා ඇහුවලු යා ඉතින් අරුන්ට hina ගියාලු මං කතා කරන්න පටන් ගත්තාම ගොළුවොත් කතා කරනවනේ. ඊට පස්සේ මේ කාමරේදී නම් ඔයා කතා කරන්නෙම නැහැ. හැබැයි භාවනා ශාලාවට ගියාම ඔයා විතරයි කතා කරන්න කිව්වා. මොකද්ද මේ කරන්න කියලා ඇහුවලු. දැන් ඔයගොල්ලෝ මේ කාපාක් එකේ හැට මට ඇවිදිනවනේ මොකද කරන්න කියලා. මගේ කැපකාරයට කතා කරලා ඔෆිස් එකෙන් අහලා තියෙනවා අපි හරිම සතුටුයි අපිට මේ ভাইබ්‍රේෂන් එක තේරෙනවා. ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ කියලා මම ඇහුවා අහලා කොන් ඇවිල්ලා ස්වාංශ මේගොල්ලෝ අහනවා මේ සක්මන් භාවනාව ගැනයි මේ අහන්නේ කියලා. ඉතින් මං කෝ ඔබ කතෝලිකයනේ. ඌ මගේ කැපකාරය කතෝලිකයෙක්. ඊළ කියලා දීපන් කියලා. අර ඔෆිස් එකටම ගියා. ඊළඟට සංගරා බලනකොට එක සංගරාවක තිබුණ ආටිකල් එකක් මේ කතෝලික පල්ලියේ සක්මන් භාවනාව. අරු ගිහිල්ලා පෙන්නවා මෙන්න මේක කරන්න කියලා. එන දවසේ ෆාදා ආවා මාව හම්බෙන්න. වයසයි. ඊටසක අපි පුදුම විදියට මේ දවස් 10 ඕගොල්ලෝ දිහා බලලා මේ ශාන්ත භාවයේ පුදුම විදියට අපි අගය කරා මට හරි සතුටුයි අපේම භූමියේ ඕගොල්ලෝ මේ කරන වැඩේට කියලා. ඊට පස්සේ මම කොමන්ජි ඔය මේ ඇමරිකාවේ හැමෙම ප්‍රාන්තයකට යනවා හැමතැනම මේ වගේ තමයි අපි කතෝලික පල්ලියක් හදගන්න මේ පන්සල් වගේ නෙවෙයි කතෝලික පල්ලිය හරි නිස්සද්දයි. පන්සල් අපිට දෙන්නෙත් නැහැ. පන්සල් කිව්වොත් කියලා දෙන්නේ ඇන්දාවේ පහට අයින් වෙන්න ඕනේ මොකද කට්ටිය එනවා බෝධි පූජා කියන්නේ. ඉතින් දෙදරන්න ගෑ ගන්නවා. පල්ලිවල ඉව මොකක්වත් නැහැ. අනික අපිට දුන්නාට පස්සේ කරන්නේ නැහැ. ඊට පස්සේ මම කිව්වා you are welcome to Sri Lanka කියලා. ඇවිල්ලා බලන්න මේ භාවනා කරන්න කියන්නේ I am too old කියලා. මම කියන්නේ මහත් වයසයි. නමුත් මම ආරාධනා කරනවා මම ඔක්කොම වියදම් දරන්නම්. නැයිල කියලා බලන්න මේකල මේ ලෝකයා එගොඩ කරන්න ඉන්න ෆාදර්ස්ලා උගන්වන්නේම ගෝසාව තමයි. අදිට අපේ හාමුදුරුවෝ ඉතින් මේක දැක්කනම් මේක මේ தත්ත්වයේදී හදිසි බුදුහාමුදුරුවෝ වැඩියනම් අද මොකද වෙන්නේ? કોઈ ලක්ෂයේ මිලියන් මල් පූජාවක් එහෙම තියෙන දවසේ අනුරාධපුරේ වැඩියනම් බලනකොට අනන්තමෛත්‍ය හාමුදුරුවෝ ලියලා තියෙන ආටිකල් එකක් 1956. බුදු හිමිනේ අනේ නොවැඩිනු මැන. වඩින්න එපා. ඒ තරම්ම අපේ මිනිස්සු ම්ලේච්ඡ වෙලා. අශීලාචාර වෙලා, අශික්ෂිත වෙලා. මේ කතාවෙන් කුමාරතුංගමණිදාස දවසක් මේ මොරටුවේදී වාරායිනට ආවලු එනකොට බස් පිරීලා සෙනගලු. හිටියල හිටියල බස් මොනවාක්වත් කරගන්න බැරිලු ෆුඩ් බෝඩ් එකෙත් එක දෙනකලු. ඒ ලොක්කෙකුත් ඇවිල්ලා හැරමිටියක් තියාගෙන ළඟට වෙලා ඉන්නවා. ඔව්ව ලොක්කයි මොකද වෙලා කියලා. ඔබ වහන්සේ දන්නේ නැද්ද ඔබතුමා බුදු දහමේ කැලණියට වැටලානේ. මේ කට්ටිය ඔක්කොම එන්නේ බුදුහාමර බලන්න කියලා. මට උනේ එච්චරම ඉතින් කික් එකක් නෑ මොකද මිනිහා එච්චර ඔය ආගමට නෑ නේද තියෙන රට ජාතිය භාෂාව විතරනේ තිබුණේ ආගමක් තිබුණේ නෑ ඉන්න වෙලාවේ අර ලොක්කට බුදුම කෑදරකමන තියෙන්නේ මැරෙන්න ඉස්සෙල්ලා බුදුහමරු බලන්න එතකොට බස් එක ගන්න අතර කරලු කවුද බහින්ද ඉතින් කුමාරතුංග හොඳ හැටි දැඩි පුරුෂයානේ එයා ගිහලා ෆුට්බෝල් එකේ කණු අල්ලනකොටම ලොක්කත් නැගගලු ඇතුළේ හිටපෙක දීපුවම එකක් ලෝක වැටුණලු මේ නාකියත් එක්ක යන්න හම්බෙන්නේ යන් ඉක්මනට යන් ලෝක එළපලා යන්න කියලා ගහපුවම අරුව ඇඟට බිමට වැටිලා තල්ල කැඩලා විහාර කුමාරතුංග බැසල්. බැහැලෙ මේ මනසට ප්‍රතිමාදාර කරව මොකද උනේ කියලා අනේ බලන්න ඉතින් බැරිකමනව මේ මිනිසුන්ට යන්න තියෙන ආශාවනේ කියලා ලෝකගේ මේ නල්ල තැයිල් තැල්ල තුවාලි වෙලා ඉනකොට කුමාරතුංග පිටිපස්සෙන් කවුද එළත් අත ගෑවලු. හැල්ල බලකවල මම තමයි බුදුහාමුදුරෝ එන්න තමයි හිටියේ මේක දැක්කට පස්සේ මං ආපහු යනවා කිව්වා. අද එහෙම වැඩියොත් බුදුහාමුදුරුවෝ උඹලට hina වෙනවා. තොපි කරන මේ විකඩම් දැකලා. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. ඒ නිසා මැරෙනකොට බය නැතුව මැරෙන්න නම්, තැවෙන්න නැතුව මැරෙන්න නම් අපිට මේ කර්මාන්ත නතර කරන්න යන්න එපා. මොකද අපිට නිකන් කට අත හොල්ලන්න දෝ කට හොල්ලන්න බෑනේ. දැනගෙන කතා කරන්නකො හම්බ කරන්න මොකටද මම මේ හම්බ කරන්න කියලා. ප්‍රමාණය දැනගෙන. ඒකල ඉනස් කියන්න පුරුදු වෙන්න. දෙක කතා කරනකොට අවශ්‍යතාවයක් ආවේ නැත්නම් කතාව පටන් ගන්න එපා. ඒක සාහසික අපරාධයක්. මේ දෙක නැති වෙනකොට අනිවාර්යයෙන්ම නිින්දක් එනවා කියලා දැනගන්න. භාවනා සාර්ථක වෙනකොට මේ නිදිමත ගතිය එන්නේ නිින්දක් නෙවෙයි. කෙලස් නැති තත්ත්වයක් ඒක අභිරමණය කරන්න එපා. ඒ නිින්දට යන හැටි බලන්න. නිද්දා රාම නෙවෙයි. න නිද්දාරාමෝ හෝති න නිද්දාරතෝ න නිද්දාරාමත අනුයුක්තෝ එතකොට තේරෙයි මේ දේ නැති කරන්න අපි gedare හිටියානම් කරන්නේ සෙනගක් එක්ක වන්දනාව යනවා පාටි දානවා ට්‍රිප් යනවා මෙවනේ කරන්නේ ඒ වෙනුවට දැන් ඝන සංගණිකායෙන් අපි අයින් වෙලා අපි මේ වැඩේ කරගෙන යනකොට අපිට පේනවා එහෙම යනවනම් භාවනාව ඉච්චර අමාරුත් නෑ ඒ ගැඹුර එච්චරම අමාරු නෑ හරි ලේසි ලේසි කියන එක නම් වැරදි මොකද ඒක දුෂ්කර තමයි එච්චර අමාරු නෑ හැබැයි මේකට උපස්ථාන කරන්න දන්නේ නැත්තම් මේ කච කච ගාලා කොච්චරවත් කතා කර කර নানা ආකාර කර්මාන්තෝලිය දාගෙන මේ ආවට ගියාට හිටගෙනත් බුදිය බුදියා ඒ වගේම ඝන සංගණිකාට මේ ශෙනකට බැඳෙන ගතිය තියෙනවා නම් අභාග්‍ය සම්පන්න මරණය අභද්‍ර මරණය එහෙම නැත්නම් කාලකන්ණි මරණය කැවෙන මරණය වෙයි. ඒකට උනාට කමන්නේ උත්සාහ කරලා බලන්න මේ භාවනාවේ නාමයෙන් සතියේ නාමයෙන් කතා කරන්න ඕන ලාට කතා කරන්න. වැඩක් කරන්න ඕන ලාට සතියෙන් කරන්න slowly, mindfully, silently. SMS. වැඩ කරන දේ නැවතිල්ලේ කරන්න. සතියෙන් කරන්න. ඉල්ලීමක් ආවොත් silently කරන්න. ඒකෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. ශිර දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.